නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని උසේ සුපුරුදු වේලාවට අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සාදහම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. පසුගිය දවස්වල මේ අසිරිමත් නාගසේන මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාව පිළිබඳව අපි පින්වත් ස්වාමින් වහන්සේ විමසලා කරුණු දැනගත්තා. ඒ වගේම ඒ වේමන්සන ශ්‍රීලී මිලිඳු රජුරන්ගේ පැන විසඳීම පිළිබඳව අපි දැනගත්තා. මේ අසිරිමත් සංවාදය නිසා යලි යලි යලි යලි තහවුරු වන්නේ, පැහැදිලි වන්නේ, විවරණය වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ. ඉතින් මේ බුද්ධ වචනේ මහත් වූ පහසු අවබෝධය ඇතිව අපටත් මේ මොහොතේ දරා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒ සඳහායි අපේ ව්‍යායාමය, ඒ සඳහාත් අපි ඔබට ඉතාම දයාවෙන් ආරාධනා කරනවා. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි ගෞරවයෙන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේත් වන්දනමාන කරගෙන මේ උතුම් සාකච්ඡාව ඔබට දායාද කරන්න සූදානම්. විශේෂයෙන් අද දවසේ මේ උතුම් ධර්ම සාකච්ඡාවේ සැදැහැති දායකත්වයේ දරන ලබන්නේ දොහා කටාරෙහි පදිංචි පින්වත් ප්‍රසංග මඳුආගොඩ මහත්මයා සහ එක්සත් රාජධානියේ පදිංචි පින්වත් සම්පත් සූර්යාරච්චි මහත්මයා යන මේ පින්වතුන් විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදැහැති දායකත්වය අපි තාමත් සිතින් සිහිපත් කරගනිමින් අනුමෝදන් කරගනිමින් මේ උතුම් දහම් සාකච්ඡාව දැන් ඔබට පිළින කරන්න සූදානම් අපි පළමුවෙන්ම අපට කරුණාවෙන් අද දවසෙත් මේ උතුම් ධර්ම සාකච්ඡාව පිණිස වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූජනීය ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි පින්වත් වැලිමඩ ශ්‍රද්ධාශීල ස්වාමින්දයන් වහන්සේ අපේ ස්වාමින්දයන් වහන්සේ අපි පළමු කොට පාද අභිවන්දනෙන් ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි මොබුද්දාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලබ ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා සාදු සාදු සාදු පින්වත් මහත්මයා අපි මේ දවස්වල මිලින්ද ප්‍රශ්නේ තමයි කතා කරමින් සිටින්නේ. මිලින්ද ප්‍රශ්නේ අපිට ඉගෙන ගන්න ලැබීම විශාල භාග්යයක්. ඒ නිසා මේ භාග්ය භාග්යේ පින්පල නෙලා ගන්න කියලා අපි සිහිපත් කර සිටිනවා. එතකොට මෙච්චර දවසක් අපි කතා කළේ මිලිඳු රජුරුයි නාගසේන මහරහතන් වහන්සේ අතර සිද්ධ වුණ පළවෙනි දවසේ සාකච්ඡාව තමයි දැන් අවසන් වුනේ. ඒත් හවස් කාලේ. තව ලොකු ගමනක් තියෙනවා. ඉතින් එදා රාත්‍රී පළවෙනි දවසේ නාගසේන මහරහතන් වහන්සේගෙන් වෙන් යන වෙලාවේ නාගසේන නාගසේන කියන නම කී කියා තමයි රජතුමා යන්නේ. පහුවදා දැන් අපි අද සාකච්ඡාව ආරම්භ කරන්නේ අද විස්තර කරන්නේ එතනින් පස්සේ කුමක් සිදු වුණාද කියලා. මම හිතේ දා රාත්‍රියේ ගොඩාක් රජතුමාට ගොඩාක් ප්‍රීති සතුටුයි. මොකද අවුරුදු දැන් රජතුමාට මේ වෙනකොට අවුරුදු 40 ගණන් 50 ගණන් වෙනවා. නාගසේන මහරහතන් වහන්සේ අවුරුදු 26ක 27ක වාගේ ඉතාමත් තරුණ වියේ පසුවන සුන්දර මහරහතන් වහන්සේ නම. එහෙමයි ස්වාමී. සොඳුරු ලෙස කතා කරන, සොඳුරු ලෙස වාක් වින්‍යාසයේ තියෙන. එහෙමයි ස්වාමී. සොඳුරු වචන ගලපාගත හැකි. එහෙමයි ස්වාමී. මහරහතන් වහන්සේ නම. එහෙමයි. ඉතින් රහතන් වහන්සේලාගේ යුගයේ ඉතින් ඒ විදිහට ගෙවිලා ගියා. ඉතින් රහතන් වහන්සේ පවදා දානෙට වඩිවි කියන අදහසින් අපේ මිලිඳු රජතුමා සිටින්නේ. මිලිඳු රජතුමා පහුව දවසේ දේව මන්ත්‍රී කියන අමාත්‍යවරයාටත් අනන්තකාය කියන අමාත්‍යවරයාටත් මංකුර කියන අමාත්‍යවරයාටත් සබ්බදින්න කියන අමාත්‍යවරයාටත් කතා කළා. එහෙමයි ස්වාමී. මේ අමාත්‍යවරුන්ට රජුරෝ පැවරුවා. අමාත්‍යවරු රජුරුන්ට කියනවා රජතුමනි බදන්ත නාගසේනයන් වහන්සේව වඩම්වන්නද බදන් දැන් බන්ත බදන්ත කියන්නේ බන්ති ස්වාමීනි කියන එක. ස්වාමියෝ නාගසේනයන් වහන්සේ වැඩම වඩා වැඩම කරවන්නද කියලා. මේ රජුරෝ කියනවා එසේ උන්වහන්සේ වඩිත්වා නාගසේනයන් වහන්සේ වඩිත්වා. ඊට පස්සේ අහනවා ස්වාමී රජතුමනි භික්ෂුන් වහන්සේලා කී නමක් සමග වඩම්වන්නද? අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා යම්තාක් කැමැත්තහුද ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා. රයිතුමා කියනවා නාගසේනයන් වහන්සේ කැමති නම් යම්තාක් සංඝයා සමග වඩින්න ඒ තාක් වඩිත්වා. හරිද? ඊට පස්සේ සබ්බදින්න කියන ඇමතිතුමා කියනවා මහරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා 19ක් සමග වඩම්මන්නද? එහෙමයි. ඊට පස්සේ රජතුමා දෙවෙනි වතාවට කියනවා අපගේ නාගසේන තෙරුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා යම්තාක් කැමැත්ත උද ඒ සියලු භික්ෂූන් සමග වඩිත්වා. දැන් සබ්බදින්න මැදින් පැන්නා. දැන් එහෙම තියෙනවානේ සාමාන්‍ය යම් ප්‍රධානී කරුණු තියෙනකොට කොහේවත් යන මේ කෙනෙක් මැදට පැනලා මොකක් හරි අදහසක් දාන ඒවා අදත් තියෙන ඒ කාලේ <laughs> ස්වාමීනි මේ සංවර භාවය පිළිබඳව අපි අපේ සිහිය කොහොමද දිනු කරගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඒ කියන්නේ යම්කිසි ආයතනික ප්‍රධානීන් දැන් මේ දැන් රාජ්‍ය මේ දැන් අද කාලේ ගැන කවර කරාද මහරජ්ජරෝ කියනවා ගෙන්නගෙන එන්න කියලා. එහෙමයි සර්. ඒ වගේ දැන් ඔය වගේ දැන් සාමාන්‍යයෙන් අද කාලේ තියෙන සමහර වෙලාවට දානේ සූදානම් කරන ප්‍රධානියා කියනවා මම කැමති 100ක් නමකට දන් දෙන්න. මම කැමති 59කට දාන්න. ඒකට ওই දානෙට කොහින්වත් සම්බන්ධ නැති චරිතයක් තියෙනවා. නෑ නෑ ඉතර ඕනේ නෑ. ඔයාලා මේ විකාර කරන්න එපා. ඔයා ගන්න තමයි සංගය. දානමක් ඉදියම ඇති. දැන් ඒ චරිතයේ බඩුවක් තමයි මේ. මේ අමාත්‍යවරයා. දැන් දෙවෙනි වතාවට රජුරෝ කිව්වා නාගසේන යන් වහන්සේ යම්තාක් සංඝයා කැමතිද ඒ සා ඒ තාක් සංඝයා සමග වඩිත්වා කියලා. ඊට පස්සේ දෙවෙනි වතාවටත් මේ අර සබ්බදී නැමැති ආනවා මේ 19ක් එක්ක වඩම්මන්න රජතුමනි කියලා. තුන්වෙනි වතාවට රජුරෝත් කියනවා අපගේ නාගසේනයන් වහන්සේ යන්තාක් සංඝයා කැමතිද? ඒ තාක් සංඝයා සමග වඩිත්වා. තුන්වෙනි වතාවටත් මෙච්චර කියද්දී තේරුම් ගන්න එපා. අප්පා මොලේ තියෙනවා නම් කලදක්වත්. අර අමාත්‍යවරයා කියනවා. ඒකෙන් තමයි තේරෙන්නේ සාමාන්‍ය උතුම් පුජ්‍යලියෝ ළඟත් උතුම් පුජ්‍යලියෝ ළඟත් හර නැති දේවල් තියෙන්න පුළුවන්. කෂ්ටි ඉන්න පුළුවන්. කල්පනාව නැති. ඉතින් ඒ වාගේ අය සාමාන්‍යයෙන් අර හොද්දේ රස දන්නේ නැති හැන්ද වගේ. හොද්දේ රස දන්නේ නැති හැන්ද වගේ. දැන් අපේ ආනන්දයන් වහන්සේ ශාස්ත්‍රුණාංශේ ළඟ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා දැන් අපේ ශාස්ත්‍රුණ වහන්සේට කතා කරන්න ඕන වෙලාව දැන් එහෙමයි ස්වාමීනි. කවදාවත් 25 වසරකට ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කළා එක දවසක් භාග්‍යතුන් වහන්සේ ඇයි ආනන්ද මේ වෙලාවේ ආවේ කියන වචනේ අහලා නැහැ. ස්වාමීන් එතරම්ම සූක්ෂම හික්මීම පුණ්‍යභාගයක් ශාස්ත්‍රුණාද තමන් ඇසුරු කරන උත්මයාගේ කැමැත්ත අකමැත්ත දන්නවා එහෙමයි උපස්ථායකයා ඒකනේ ආනන්දයන් වහන්සේ තරම් කෙනෙක් මේ බුද්ධ ශාසනයෙම උපස්ථානෙට නම් පහළ වෙන්නේ ඒ අතර අග්‍රයේ ආනන්දයන් වහන්සේ. ඒක සාමාන්‍යයෙන් එක බුද්ධ ශාසනයකට එක්කෙනයි. එහෙමයි. දැන් සමහර වෙලාවට ආනන්ද ස්වාමීන් වහන්සේට එක දවසක් කියනවා ශාස්ත්‍රඥාංශ දේශනා කරන ආනන්ද මේ සෝන භික්ෂුවට කුටියක් පනවන්න කියලා. එහෙමයි. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ තීරණය කළා හිතෙන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ කුටියේම කුටියක් මේ ස්වාමීන් වහන්සේට යහනක් පනවන්න ඕන කියලා. මොකද 45 වසරකට බුදුරජාණන් වහන්සේ මේ මෙහෙම ඒ විදිහේ ප්‍රකාශයක් කළා නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට සෝන ස්වාමීන් වහන්සේට බුදු කුටියේම කුටියක් පැනෙවුවා. එහෙමයි. ඊට පස්සේ සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ වඩින විදිහෙන් දන්නවා තව කෙනෙක් පිටිපස්සෙන් වඩින්න ඕනේද පිටිපස්සේ නොවඩින්න ඕනේද කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක් එක්ක සාකච්ඡා කර කර ඉන්නකොට ආනන්ද සංසි නිහඬයි. ඒතර බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කර කර ඉන්නකොට අනිත් එක්කෙනා අනවශ්‍ය ප්‍රශ්න අහනවා නම් ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් මං ඉදිරිපත් වෙලා මේ අතරට කතා කරන්න ඕන කියලා දන්නවා. කවදාවත් ඇයි ආනන්ද ඔබ මැදට පැන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහලා නැහැ. ඒ කියන්නේ සුදුසු වෙලාව දන්නවා. ඒතර අපේ ආනන්දයන් වහන්සේට ඒසා ඥානයක් උපස්ථාන හැකියාවක් සහ තමන් උපස්ථාන කරන උත්මයා ගැන දැනුම් තේරුම්කමක් තිබුණා. එතකොට දැන් ඒක අපේ ආනන්දයන් වහන්සේගේ ගුණ සිහි වුණා මේ මොහොතේ. දැන් මේ බලන්න මේ තරම් ඥානවන්ත රජ කෙනෙක් ළඟ ඉඳලා රජුරෝ තුන් වතාවක් දක්වා කියද්දී මේ සම්බදින්නට මේක තේරෙන්නේ නැහැ ඉතින් ඊට පස්සේ රජතුමා හතරවෙනි වතාවට කියනවා මමයි පවසන්නේ. දැන් මමනේ කිව්වේ මේක අවසරයි මමයි පවසන්නේ අපගේ නාගසේන තෙරුන් වහන්සේ යම්තාක් භික්ෂුන් කැමතිද ඒ තාක් භික්ෂුන් සමග දානෙට වදින්න ඕන. නමුත් මිත්‍රවරුනි මේ බලන්නම මේ සබ්බ දෙන්න. මම කියන්නේ එක මේ සබ්බ දින්නියා වෙන මොකක්ද එකක් කියනවා. ඒ නිසා ඇයි අපිට එන යම්තාක් සංඝයා වදිනවද? ඒ තාක් සංඝයාට දානේ පූජා කරන්න අපිට නැද්ද හැකියාවක් කියලා ඇහුවා. එහෙමයි සර්. ඒ පැහැදිලිද? එහෙමයි සර්. අපිට නැද්ද මේ වඩින වඩින සංඝයාට දානේ දෙන්න? ඇයි දඹදිව හිටපු මහා රාජ මේ ප්‍රසිද්ධ රජ කෙනෙක් මෙයා. ග්‍රීක රජෙක්. ඉතින් ඒ නිසා කියනවා ඇයි අපිට මේ නැද්ද කියලා අහන හැකියාව. එවිට මෙසේ පැවසූ විට සබ්බ දින්න තෙමි වැටහින් රහිතව සිටි ආසාපාත නැතුව වැටහින් රහිත වෙලා ගිහිල්ලා කල්පනා ශක්තිය නැති වෙලා ගියා සම්පූර්ණට. සයිත මගේ මේ සැරට ඉතින්. සැරට කියන්නේ එක ප්‍රකාශයයි. ඉස්සර ඉතින් හරියට මෙහෙම වෙලා තියෙනවා. රජවරුන්ට හරි බය වෙලා ඉඳලා තියෙනවා මිනිස්සු. එහෙමයි ස්වාමීනි. දැන් මේ රජතුමා නම් විමාංශනශීලී. එක එක රජතුමාලන්ගේ ස්වභාව වෙනස්. මේ මහත්තයා ඔබතුමා කියන්නේ රාජසිංහ රජුගෙන් කාලේ රාජසිංහ රජුරෝ ගලක් උඩ ඉඳගෙන හිටියා. නේ මේක මිලින්ද ප්‍රශ්නෙට <laughs> හරිද? අවශ්‍යයි ස්වාමී. නැත්නම් මිලින්ද ප්‍රශ්නෙට රාජසිංහ රජුර ගැන තියෙනවා කියලා කියයි. මේ අතුරු කතාවක්. රාජසිංහ රජුරෝ ගලක් උඩට වෙලා ඉඳන් හිටියා. ගම් වෙස් මාරු කරගෙන يعني මේ රජ කෙනෙක් විදියට නෙමෙයි රදළ වෙක් විදියට හිටියා. ප්‍රධානියෙක් විදිහට හිටියා. ගමේ මිනිහෙක් බුලත් හේප්පුවක් අරගෙන බුලත් කොක්කනේ. බුලත් පසුම්බියක් ඉනේ ගහගෙන කැලේ යද්දී දැකලා මේ කවුරු හරි මේ නිලම කෙනෙක් වෙන්න ඇති කියලා ළඟට කිට්ටු වෙලා මේ කිව්වා බුලත් ටිකක් අමුද කියලා. එහෙමයි ඊට පස්සේ කිව්වා හා හා තියනවා දෙන්නම් කියලා අර බුලත් එකක් දුන්නා දැන්. දීලා කතාවට වැටුණා. කතාවට වෙලා කිව්වා මේ ඔබ වහන්සේ ඔබතුමා දැකලා නැහැනේ අපි මේ පැත්තේ එනවා. ඊට පස්සේ කිව්වා මෙහෙඳ හිටියා. ඊට පස්සේ ඔබ වහන්සේගේ නම මොකද්ද කිව්වා? මගේ නමින් ඔබට ඇති වැඩේ මොකද්ද බං? දෙතුන් වතාවක් ඇහුවා. මගේ නමින් ඇති වැඩේ මොකද්ද? ඊට පස්සේ කිව්වා නෑ ඉතින් ඉන්න තැනවත් කියන්නකෝ මේ අපිටත් ඔය අසරණ වෙනකොට ඇවිල්ලා පිහිටක්වත් ගන්න. ඊට පස්සේ කිව්වා මේ කියන්නේ උඹට මොකද මං ඉන්න තැන? ඊට පස්සේ දෙවෙනි වතාවටත් ඇහුවා. තුන්වෙනි වතාවටත් ඇහුවා. ඒ ඇහුවට පස්සේ රාජසිංහ රජු කිව්වා අර කන්ද පාමුල කියන මහවාසල දනවද කියලා ඇහුවා. ඒ මහවාසල තමයි මගේ මේ මේ වලව්ව. ඒතර මහවාසල කියන්නේ මාලිගාව. මාලිගාව සාරා. ඊටපුට තමයි අර මිනිස්සයාට තරුවිසුනේ. ඇස් දෙක උඩ ගිහිල්ලා සීනට වැටුණා. එහෙමයි. සිහිය නැතුව වැටුණා. ඊට පස්සේ රජුර ඉක්මනට වතුර ටිකක් කරන් මූණට ඉහලා සිහිය ආවා. ආපු ගමන් ඒ කල්පනාවක් නැහැ. ලේ බඩ ගියා නතර කරගන්න බෑ. ඒකෙම මැරිලා ගියා මේ මිනිස්සයා. රජවරුන්ට තිබ්බ බය. එහෙයි. එහෙයි ස්වාමී. රජවරුන්ට තිබ්බ බය. එහෙයි. ওই රාජසිංහ රජුරන් කාලේ නුවරයුගේ. ඉතින් කොහොම හරි මෙතන එක එක සැරයි දැන් මේ මේ මිනිස්සු සබ්බ දින්නට උන් ඉති දැන් අමතක කරලා ගියා. ඊට පස්සේ දේව මන්ත්‍රී අනන්තකාය මංකුර කියන අනිත් අමාත්‍යවරු දැන් අරයා එතනම ගල් ගැහිලා ඉන්නවා. අනිත් අමාත්‍යවරු ටික ගිහිල්ලා නාගසේන මහරහතන් වහන්සේට දානෙට ආරාධනා කළා. අපේ නාගසේනයන් වහන්සේ යම්තාක් භික්ෂූන්ට කැමතිද? ඒ තාක් විශ්වන් සමග දානට වඩින්න කියලා අපේ රජතුමා ආරාධනා ආරාධනා කළා කියලා ආරාධනා කළා. ඉතින් මේ විදිහට නාගසේන මහරහතන් වහන්සේ පාත්‍රා සිවුරු රැගෙන සිවුරු පොරවාගෙන මේ 80000ක් 80000ක් සංඝයා සමග දානෙට වැඩියා කියලා ඒ දානෙට වැඩි විස්තරය මෙතන තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය අනුමෝදනා වේවා. පින්වතුනේ 80000ක් මහරහතන් වහන්සේ මිලිඳු රජුරුවන්ගේ රාජමන්ත්‍රයට වැඩම කරන මේ අවස්ථාව 80000ක් සංඝයා 80000ක් සංඝයා මේ නාගසේන මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා අනිත් භික්ෂුන් ගැන අපි හරියටම කියන්න දන්නේ 80000ක් සංඝ පිරිස සමග නාගසේන මහරහතන් වහන්සේ වඩිනවා ඉතින් මේ මහා සංඝරත්නය කැටුව නාගසේන මහරහතන් වහන්සේ වැඩම කරන්නට තියෙනවා ඉතින් එයින් අනතුරුව රජතුමන් කවර ආකාරයෙන් ශ්‍රද්ධාවට පැමිණ ඒ මහා සංඝරත්නය පිළිගන්නේද? එයින් අනතුරුව කුමන ආකාරයෙන් පැන විසඳීම සිදුවන්නේද? ආදි වශයෙන් අපට පින්වත් ස්වාමීන් වහන්සේ පහදා දෙවි මේ සාකච්ඡාව අතරවාරේ. ඉතින් අපි ඒ සඳහාත් අවස්ථාව උදා කරගන්නවා අද දවසේ මේ සදැහැති දායකත්වයේ සදහම් පිළිසඳර සඳහා පිරිනමන්නේ දොහා කටාරෙහි පදිංචි පින්වත් ප්‍රසංග මදුවාගොඩ මහත්මයා සහ එක්සත් රාජධානී පදිංචි පින්වත් සම්පත් සූර්යරාජ මහත්මයා යන පින්වත් අය. එහෙමනම් අපි නැවත ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්න. ස්වාමීනි අවසරයි එතෙන් සිට අපි දැනගන්න සතුටුයි. ඉතින් අපි කතා කරමින් සිටියේ මිලිඳු රජතුමාගේ රාජමාලිගාවට එහෙමයි. නාගසේන මහරහතන් වහන්සේ ඉස්සෙල්ලාම වඩින දවස. ඉතින් සාගල සාගල නුවර මధుරට සාගර නුවර. සාගල නුවරට දානෙට වැඩියා. මහරහතන් වහන්සේ දානෙට වඩිනකොට දානෙට දැන් වඩිනවා. වඩිනකොට තම මාලිකාවට වැඩියේ නෑ. එහෙමයි. වඩින ගමන් දැන් 80000ක් සංඝ පිරිසත් එක්ක වඩිනකොට උපාසකයොත් එක්ක වඩිනවනේ. දැන් අද කාලේ සමහර වෙලාවට වෙන්න පුළුවන් මේක. ඒ තමයි දානෙට වඩින්න කියලා වාහනේ හයරයකට ගත්ත වාහනේ යවනවා. සමාලාවට හයර ඒ කැබ් සර්විස් එකේ මිනිස්සයා දන්නේ නැහැ දාන ගෙදර කොහෙද කියලා. එහෙමයි සම්. ඉතින් ඒ නිසා චාරිත්‍රයක නෙවෙයි. චාරිත්‍ර කියලා කියන්නේ දානෙට ආරාධනා කරන්න යනකොට ඒ ගෙදර උපාසකෙක් යන්න ඕන. දැන් මේ රජතුමා අමාත්‍යවරු යවවනේ දානෙට වඩම්මගෙනනේ. එහෙමයි සම්. ඉතින් ඒ කාලේ පාගමනින් වරින්නේ. ඒ රහතන් වහන්සේලා මේ දානෙට රතින් වැඩලා නැහැ. ඉතින් අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරාවට රතයකින් වැඩලා නැහැ. එකම එක තැනක තියෙනවා දේවදත්ත ගල්ල පෙරලපු අවස්ථාවේ එහෙමයි සර්. ගිජ්ජකූටි උඩ ඉඳලා පල්ලෙහාට දෝලාවකින් සංඝයා වඩම්මලා තියෙනවා එකම එක දවසයි. එහෙමයි. ඒ ඒ අවස්ථාව හැර මිසක්. 80 වෙනි වියේදී ලෝහිත පක්ඛන්දිකා රෝගයෙන් පෙළෙද්දී 25 පොලක කලන්තේ හැදිලා තියෙද්දී ශාස්ත්‍රණ වහන්සේ සිරිපා සංගල මිහිමල්ලේ තව තබා වඩින්. එහෙමයි ස්වාමීන්. මේ ඒ යුගයේ අවසන් ඇතේ. ඒ කාලේ ධර්මය අවබෝධ කළේ. ඉතින් අපි අවංකව තේරුම් ගන්න ඕන. දැන් ගොඩාක් අපිට මේ යුග ගැන අපිට තේරුමක් නැහැ. ඒ නිසා ගොඩාක් පඬිතමානියව හිතන්න කියලා. ස්වාමීනි මේ මහා සංඝරත්නය ගැන තුනුරුවන් ගැන අපි අවතුම් පැවතුම් සිදු කරනකොට ප්‍රමාදයන් සිදු නොවෙන්න අපිට සිහිය දියුණු කරගන්න පුළුවන් නිසා. මෙහෙමයි ඉතින් ප්‍රමාදයන් සිදු වෙනවා කියන එක කාටවත් සිද්ධ වෙනවා. මේවා අහලා අහලා තමයි තේරුම් ගන්න. එහෙමයි. දැන් අපි ධර්ම දේශනා කරනවනේ. කළාට අපි අතිමුත් දෝෂ අඩුපාඩුකම් වෙනවා. එහෙමයි. ඒකට අපේ ගුරුවරු තමයි අපිව හදන්නේ. ආර්මතුනේ ඕක වැරදි. ආර්මතුනේ ඕක වැරදි කියලා හදන්නේ. ඒතර ගුරුවරු අපිට කියනකොට තමයි අපිටත් තේරෙන්නේ මේ ඇත්ත නේනම් කියලා. ඒ වගේ ඔබටත් එහෙමයි. ඔබටත් වරදින්න පුළුවන්. මේ දේශනා අහලා එහෙම ඉන්නකොට තමයි අනේ එහෙමයි එහෙමයි කියලා තේරෙන්නේ. ඒ නිසා කාටත් කියන්න තියෙන දේ තමයි ගුරු ඇසුරෙන් ධර්ම ඉගෙන ගන්න. එහෙමයි ස්වාමී. නේද? එහෙමයි. ඊට පස්සේ දැන් ඕන්න දානෙට වදින ගමන් දැන් මෙහෙමත් එකක් තියෙනවා. ඔය අත්දැකීම අපිට තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බණකට වදිනකොට දානෙකට වදිනකොට සමහරවිට යන අයත් එක්ක කතාවට වැටෙනවා. එහෙමයි ඉතින් අපි කතාවට නොවැටුණත් ඒ අය අපේ කතාව අපිට අපේ ඇඟේ ඉල්ලෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් ආනන්ද මේ ප්‍රශ්නේදී නාගසේන මහරහතන් වහන්සේ සංඝයාත් එක්ක වරිනකොට අර ආනන්ත කියන මේ ඇමතිතුමා ස්වාමීනි සංසිද්ධි අද වගේම එදා දවසේ සිද්ධ වෙලා වෙලා තියෙනවා. හැබැයි ඉතින් අද කාලේ අහන ප්‍රශ්න වෙනස්. එහෙමයි ස්වාමීනි. අද කාලේ අහන්න වෙනම ප්‍රශ්නනේ. ඊට පස්සේ මේ ඒ කාලේ අහපු ප්‍රශ්න වෙනස්. දැන් මේ බලන්න ඒ කාලේ අහපු ප්‍රශ්නයක්. අනන්ත ඇමතිතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි අර නාගසේන කියලා කෙනෙක් කිව්වේ දැන් අර ඊයේ කතාව එහෙමයි දැන් ඊයේ මා අර ගිය විහාරේ ගිය කතාව මේ ප්‍රශ්නේ අර නාගසේන කියලා කෙනෙක් කිව්වේ ඇත්තටම නාගසේන කවුද දැන් උන්වහන්සේ කියවනේ මට නාගසේන කියනවා, සූරසේන කියනවා, වීරසේන කියනවා. ඊළඟට ජයසේන කියනවා. ඉතින් එක එක නම් වලින් කියනවා. නමුත් ඇත්තටම බැලුවොත් නාගසේන කියලා කෙනෙක් නැහැ කියලා කියවනේ. අදාළනේ. ඒතර ඒක මෙයා මතකේ තියාගෙන ඉඳලා ඉතුරු ටික මෙයාට මතක නැහැ. <laughs> ඇත්තටම ඇහුවා ඇත්තටම මේ නාගසේන කියන්නේ කවුද? දැන් අර රහතන් වහන්සේ වඩින්දී කියනවා. ඊට පස්සේ කියනවා නාගසේන මහරහතන් වහන්සේ ඇහුවා මේ අමාත්‍ය ඔබට හිතෙන්නේ නාගසේන කියන්නේ කවුද කියලාද? අනේ අවසරයි. ඊට පස්සේ කියනවා ස්වාමීනි අභ්‍යන්තරේ යම් වාතයක් ජීවියක් තියෙනවද? අභ්‍යන්තරේ යම් වාතයක් තියෙනවා නම් ඒක තමයි ජීවය. එහෙමයි. ඒක තමයි මේ එළියට යනවා ඇතුළට එනවා. මේක තමයි කිව්වා මේ ජීවය කියන්නේ. ඉතින් නාගසේන කියලා මම හිතන්නේ ඔබ වහන්සේ දැන් නාගසේන කියලා කියනවනේ. එතකොට ඔය හුලඟත් එක්ක තියෙන කෙනාට තමයි ඔය නාගසේන කියලා කියන්නේ. කියලා මේ අමෝතු විදියට හිතාගෙන හිටපු චරිත. ඉතින් දැන් මෙහෙමයි අපි අමෝතු විදියකට හිතාගෙන හිටියා කියලා අපි දැන් කියන්නේ අපිට මේ ධර්මයේ කියවන්න හරි ලැබිච්ච නිසානේ. මේ ධර්මයේ කියවන්න ලැබුණ නැත්නම් අහන්න ලැබුණ නැත්නම් අපි උනන් මොන මොනවා කිය කිය ඉඳීද කියලා දන්නේ නැහැ. ස්වාමිනේ අපි තුල ඇති වෙනම දැනුම තුල අපි අතරමං වෙන විදිහ. ඔව් දැනුමක් කියලා කියන්නේ මොකක් හරි අවුලගත්තු දෙයක්. කොයි හරි අවුලගත්තු <laughs> දෙයක් මොකක් හරි සුද්දෙක් හරි කියපු එකකුයි. නැත්නම් කවුරු හරි කියපු දෙයක් උයි පොඩ්ඩක් අහුලගෙන අපි ඒ ඇසුරෙන්නේ අපේ දැනුම අපි ගොඩනගා ගන්නෙ. නේද? කියන්නේ මනුස්ස ලෝකයේ මිනිස්යාගේ දැනුම තියෙන්නේ එක්කෝ අනුස්සව අහපු දෙයක්. එහෙමයි. එක්කෝ ආකාර පරිවිතක්ක කරුණ ගොනු කරලා ගත්ත දෙයක්. ඊට එහෙම නැත්නම් දික්ටි නිඥානකන්ද මොකක් හරි දෘෂ්ටියකට මේ බැසගෙන එහෙමයි ඊළඟට ওই වගේ දේවල් වලින් තමයි සාමාන්‍ය මනුෂ්‍යයාගේ දැනුම ගොඩනගන්නේ. මේ ඉක්මවා ගිය තමා තුළින් ප්‍රත්‍යක්ෂ ඥානයකින් එන දැනුම මේ බුද්ධ ශාසනයේදී. ඉතින් ඊට පස්සේ මහරහතන් වහන්සේට දැන් මෙයා කිව්වේ නාගසේන කියන්නේ හුලන් ටිකට කියලා. එහෙමයි. ඊට පස්සේ මහරහතන් වහන්සේ අහනවා එසේනම් මේ එළියට ගිය උසම ටික ඇතුළට ආවේ නැත්නම් නාගසේන මැරෙනවනේ කියලා. දැන් කරුණු පැහැදිලි කරනවා නේද? ඔව් කරුණු පැහැදිලි කරනවා දැන් මිත්‍රමාට. මේ මේ වෙනවනේ. ස්වාමීන් එහෙම වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කියනවා එහෙනම් මෙහෙම හිතන්න කිව්වා. ඔන්න හක් පිමින්ෙක් ඉන්නවා. <laughs> එයා වේගෙන් හක් විවිද්දි එයා ඇතුලෙන් දෙන හුලඟ දැන් යනවනේ. <laughs> ඒ ගිය හුලඟ ටික දැන් ආය අග්ගිරියාසෙන් ආවද කියලා ඇහුවා. <laughs> ඊට පස්සේ කෝ අනේ ස්වාමීන් වහන්සේ මේ පිඹපු මේ හග්ගෙඩිය පිඹපු සුළඟ ආය ඇතුළට පිවිසුන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අං වලින් පිඹින අය එනවා. කියන්නේ නාලාවක් වගේ. අං වලින් පිමිනා එන ඔවුන් පිට කරන වාතය එළියට ගියාට පස්සේ ආයෙ එනවද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි කිව්වා. ඒ එහෙනම් ඒ අය මැරෙන්නේ නැතු ඉන්නේ. දැන් මෙයාගේ හුළඟ කියලා නෙදිවේ. එහෙමයි සර්. ඊට කිව්වා දැන් ඒ හුළඟ ටික හග්ගිලියෙන් පිම්බට පස්සේ හුළඟ ගියා නම් ආපහු ඇතුට ආවේ නැත්තම් මැරෙන්නේ නැතු ඉන්නේ. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වගේ උත්මයෙක් කතා කරන්න මම සුදුසු නෑ. මට සමා වෙන්න අපි දානෙට වඩිමු කියලා එයා සේප් වුණා. නමුත් ඉතින් අපේ නාගසේන මහරහතන් වහන්සේ මේට කියා හිටිය ස්වාමීන් වහන්සේ ඔක අපි තේරුම් ගන්නේ කොහොමද කියලා. නාගසේන මහරහතන් වහන්සේ කියා හිටිනවා මේ ශරීරයේ ජීවය නැත්නම් ආත්මය කියලා දෙයක් නැහැ. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ කාය සංස්කාර. එහෙමයි. එතකොට ආස්වාස ප්‍රාස්වාස කියලා කාය සංස්කාරයක් තියෙනවා. එතකොට ආත්මේ ජීවය කියලා එකක් නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා ආත්මේ ජීවය කියන එක ඒ විදිහටත් ආස්වාස ප්‍රාස්වාස කියන කාය සංස්කාරය ඒ විදිහටත් දරා ගන්න ඕනේ. කියලා මේ සසරේ පැවැත්ම ගැන ඊළඟට පංච උපාදානස්කන්ධයකට සත්‍යය වෙලා ඉන්න හැටි විස්තර කළාර යන ගමන්. ඉතින් ඒකත් එක්කම ඒ වඩින මාවතේම ධනමණ්ඩ විමුතියලා වන්දනා කළා. ස්වාමීනි අද පටන් මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් විදිහට පිළිගන්න කියලා උපාසකව ප්‍රතිඥා දීලා කීකරු 16ක් වගේ උන්වහන්සේත් එක්ක රජමන්දනේ දානෙට වඩම්මගෙන එනවා. ස්වාමීනි අවසරයි මේ කාරණාව විමස ගන්න හිතෙනවා ස්වාමීනි දැන් සම්බුද්ධ ශාසනයේ නොවන කොට නම් මොනතරමින් අපි පැටලියන්න පුළුවන්ද කියන කාරණා මේ උදාහරණයනුත් අපට පැහැදිලි වෙනවා ඒ අමාත්‍යවරයාට සිතුණු අදහස අනුව. ස්වාමීනි මේ සම්බුද්ධ ශාසනයේ දායකත්වය අපිට ලැබිලා දායාදෙ ලැබිලා සමහර වෙලාවට එවැනි වෙනි දෘෂ්ටිවල අපි මේ වැරදිලා පැටලෙන්නේ ස්වාමීනි අපි කොහොම සිහිනුවන පවත්වා ගන්න ඕනද? නෑ ඉතින් මේ ඔක්කොම පුහුණු වෙන්නේ. එහෙමයි. අපි ඔක්කොම පුහුණු වෙනවනේ. ඒකයි. දැන් අපි වැඩි ඕන්නේ බයිසිකලයක් පදින්න ගියත් වැටි වැටීම තමයි අපි ඒක කරන්නේ. එතකොට මේ ධර්මයේ සොයාගෙන යද්දී ගොඩාක් මම් මුලා වී අතරමං වී ඊළඟට වැරදි දෘෂ්ටි වලටපත් වී ඊළඟට එක එක දෝෂ වීම සිද්ධ වෙනවා. මේ ඔක්කොම වෙන්නේ පුහුණු වෙන කෙනාට. ඉතින් ඒ නිසා ඒ වගේ හැදිලා කල්යාණ මිත්‍ර ඇසුරත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණියත් ඒ වගේම වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් ගැනීම අඩුපාඩු හදා ගැනීම ශ්‍රද්ධාව පෙරටු කර ගැනීම බුද්ධ වචනයට මුල් තැන දීම ඔය වාගේ කරුණු ටිකක් අපේ තුල හදා ගන්නකොට ටික ටික නිවැරදි වෙන්න පරිසරය අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ කරුණේලා අපිට කියන්න තියෙනවා තියෙන කාරණාවක් තමයි ගුරු ඇසුර කියන එක හරිය උපකාරයි. දැන් මෙච්චර දේවල් වලින් මේ මිලින්ද රජතුමා ඇතුළු මේ පිරිසම નિවැරදි වෙන්නේ නාගසේන මහරහතන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේගේ අර්ථ විග්‍රහයත් එක්කනේ. එහෙමයි ස්වාමීනි. ඒකට දැන් දැන් මිලින්ද රජතුමාට නැද්ද ත්‍රිපිටකගත දැනුම නැද්ද? ඒකට මේ දැනුම තියෙන පුදුම දැනුමන්නේ ඉදිරියට බලන්නකෝ. මෙහෙමත් මතකයක්. ඉතින් ඒ නිසා ඉතින් ඒ කාලේ වෙනකොට අනිතක අනුශ්‍රවයනේ රජතුමා අහලානේ ඒතර රජතුමා පුංචි කාලේ ඉඳලා විහාරයක් විහාරයක් ගානට ගිහිල්ලා ත්‍රිපිටකය ඉගෙන ගන්න ඇති. ඇයි ඒ කාලේ පොත්වල නැහැ? මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් ගිය තැන ලංකාවේ ත්‍රිපිටකය ගාන්තාරුඩ වුණේ. ශ්‍රී බුද්ධ වර්ෂ 454. ඒකට ඒ වෙනකොට මේ ඉන්දියාවට පොත් කතා නැහැ. ඒතර ඉන්දියාවේ සම්පූර්ණ තියෙන ගුරු ඇසුරෙන්. එතකොට හිතා ගන්න බෑ මේ මේ මිනින්දර රජතුමා කොහොමද මෙච්චර මේ ඉගෙන ගත්තේ කියලා. නමුත් තමන් ඉගෙන ගනිද්දී උනත් ඒ ධර්මයේ නිරෝල් කරලා ගුරු ඇසුරකින් තේරුම් බේරුම් කරලා ගත්තේ නැත්නම් කෙනෙක් මුලා වෙන්න සහ දෘෂ්ටි වලට යන්න ඉඩකඩ තියෙනවා. දැන් රජකෙදර දනට මහරහතන් වහන්සේ ඇතුළේ සංඝරත්නය වැඩම කරන අවස්ථාව අපි දැන කියාගත්තේ. එතනින් පස්සේ සිදුවෙන පුවත අපි ඊටාම ගෞරවයෙන් මහා සංඝරත්නය වන්දනා කරලා දැනගන්න සතුටේ අවසරයි ස්වාමීන්. ඔව් ඊට පස්සේ දැන් නාගසේන මහරහතන් වහන්සේ මාලිගාට වැඩියා. බොහෝ ගරුසරු ඇතුව මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේ ඇතුළු 80000ක් සංඝයාට දානේ පූජා කළා. ඉතින් දැන් සමහර වෙලාවට ඒ කාලේ කොහොමද දානේ පූජා කළේ කියලාත් අපිට හිතා ගන්න අමාරුයි. <laughs> ස්වාමිනේ අසිරියක් නේ එහෙම තමයි ඒක දැන් කොහොමද උනේ කියලා දැන් අපි ගත්තොත් එහෙම 80000ක් <laughs> ඔව් 80000කට 80000කට දාන වේදන්නේ කියාට පස්සේ මේ දැන් මධ්‍යහන වෙන්න කලින් දානෙත් වළඳනවනේ ස්වාමිනේ මේ කතරම් කාර්යසූරව ශ්‍රද්ධාවෙන් කටයුතු සම්පාදනය කරගත්තා ඒකට වැඩපිළිවෙලක් තිබ්බා එහෙමයි සර් දැන් අපි මෙහෙම හිතන්නකෝ ඒ තමයි අනුරාධපුරේ බත්තුරුවක් තියෙනවා එහෙමයි ඒකට සමහර වෙලාවට බත්තුරුව දිගායි සමහර දානේ ගෙනාවට පස්සේ මේ බත්තුරුවේ දාණයෙන් පුරවනවා. පුරවලා ඒක සංඝයාට පිළිගන්නනවා. ඊළඟට සමහර වෙලාවට ව්‍යංජන එහෙම වෙනම තියෙනවා ඇති. ඊට පස්සේ තැන් කිහිපයක දම් බෙදනවා ඇති. එහෙම නැත්නම් අර අපි කිව්වොත් එහෙම තමන්ම ගිහිල්ලා බෙදා ගන්න ක්‍රමයක් වගේ. එහෙමයි. කිව්වොත් එහෙම බුෆේ ක්‍රමයේ වගේ. එහෙම ක්‍රමයක් හරි තියෙන්නේ ඇති. <laughs> ස්වාමිනේ මේ කොහොමද දැන් අද දවසේ අපි 80000ක් රහන මේ මහා සංග්‍රහත්නේ හොයාගන්න ගත්ත අපට කොච්චර ගැටලුවක් වෙනවද නේද? එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා හිතා ගන්නත් බැහැ. අපිට අනුමෝදන් වෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ. අනුමෝදන් වෙන එකක්. ඉතින් ආශ්චර්යයක් විදිහට ඒ කාලේ දාන බෙදපු එකක් ආශ්චර්යයක් විදිහට තමයි දැක ගන්න තියෙන්නේ. සමාජලාට ගොඩාක් දම් බෙදන තැන් එහෙම තියෙන්න ඇති. ඉතින් ආයි අනිත් එක තමයි ඉතින් ඒ කාලේ දාන බෙදනකොට ව්‍යංජන කිහිපයක්නේ. දැන් එක තැනක තියෙන ව්‍යංජන දෙකයි තුනයි. ඒ වගේ. දැන් අද කාලේ දානෙකට ගියාම ව්‍යංජන 25ක් 30ක් තියෙනවනේ. සමහරවිට හා ස්වාමීන් වහන්සේලා දානේ හැන්දයි දෙකයි වළඳන්නේ. ඒතර දානේ හැන්දයි දෙකට බෙදෙන ව්‍යංජන ටික ගත්තට පස්සේ බත් හොයාගන්න නැහැ. එතකොට ව්‍යංජන වලට බත් දාගත්තා වගේ වෙනවා. එතකොට ඒ වාගේ අද වෙනකොට දානේ පාත්‍රයේ පවා වෙනස් වෙලා. දානි පාත්‍රයේ පවා වෙනස් වෙනවා. ඉතින් අමෝතුම ලෝකයක්. දැන් බලනකොට පන්සල් වල පාත්‍ර නැහැ, පල්ලි වල පාත්‍ර තියෙනවා. නේද? හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේ අතරේ බණ ටිකක්වත් අහන්න ලැබෙන එක ගැන සතුටු හිතෙලා සිත පිනා ගිහිල්ලා මේ මේ සිත පහදවාගෙන ධර්මය අහන්න කියන එක මේ මේ අතරතුර අපි සිහිපත් කරනවා ස්වාමීනි අවශ්‍යයි. නාගසේන මහරහතන් වහන්සේ දානෙට වැඩිය. 80000ක් සංඝයා සමග දන් වළඳා අවසන් වුණාට පස්සේ පිරිකර පූජා කළා. පිරිකර පූජා කරනකොට මිලිඳු රජුරෝ 80000ක් සංඝයාට සලු දෙක ගානේ සිවුරු මහගන්ධ සලු දෙක ගානේ පූජා කරනවා. ඒතර සලු වශයෙන් ගත්තොත් එහෙම සලු 80000කට 160000ක් එහෙමයි ස්වාමීනි 160000ක් සලු පූජා කරන. එතකොට 80000කට එක රැයකින් දාන දෙන්න ඊළඟට සලු 160000ක් ඒ විදිහට පූජා කරන්ටත් ඒ රජතුමාගේ රාජ තේජස සහ රාජ ඓශ්වර්යය ගැන හිතන්නකෝ. කොහොම රජෙක්ද මේ කියලා. මිලිඳු රජතුමා කියන්නේ නිකම් මේ ග්‍රාමවාසී කෙනෙක් නෙවෙයි. මහා දෙදවත් මහා ධනෙන් ආඩ්‍ය මේ රජ කෙනෙක්. ඉතින් ඒ නිසා මේ රජතුමා මේ විදියට මේවා කරලා නාගසේන මහරහතන් වහන්සේට තුන් සිවුරු පූජා කළා. තුන් සිවුරු පූජා කළා. නාගසේන මහරහතන් වහන්සේට වන්දනා කළා. ඉල්ලා හිටනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දස නමක් සමග මෙහි වැඩ වාසය කරන සේක්වා. අවශේෂ භික්ෂුන් වහන්සේලා වඩිනසේක්වා. දැන් දානේ මානේ කටයුතු ටික ඉවරයිනේ. දානේ කටයුතු දැන් ඉවරයි. එතකොට දැන් මේ දැන් තියෙන දැන් රජතුමාත් එක්ක කතා කරන්න ඕනේ. ඒතකොට රජතුමා කොච්චර කාරුණිකයිද කියලා බලන්න. දැන් සමහර වෙලාවට තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න යද්දී බාහිර පිරිස ගැන සැලකිලිමත් නැහෙනේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි ගමනක් යද්දී යාන වාහනේ රියදුරාට මහන්සිද? යාන වාහනේ රියදුරාට දැන් තේ ටිකක් දෙන්න ඕන නේද? ඒ මිනිසයා කෑවද? එහෙමවත් අඩුම තරමේ හොයලා බලන්නේ මානසික වෙන්න බෑ. නේද? දැන් මෙතන දැන් රජතුමා දන්නවා මේ කතාව පටන් ගත්ත ගමන් මේ කතාව යනවා. ඒකට අර 80000ක් සංඝයා ඉඳගෙන ඉන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා රජතුමා හරි කාරුණිකයි. එලා නාගසේනයන් වහන්සේ තනි කරන්න බෑ. මොකද අනිත් සංඝයාට ගැටලුවක් මතුවෙන්න පුළුවන්. නාග රජතුමාත් එක්ක නාගසේනයන් වහන්සේ තනි වුණා. අපි නාගසේනයන් වහන්සේට අනතුරක් වෙයිද? ඒ නිසා නාගසේනයන් වහන්සේ ගැනත් කල්පනා කරලා 19ක් සංඝයා වඩා ඉඳවලා. තව ඇති රජතුමා කල්පනා කරපු විදි. ඊට පස්සේ අනිත් සංඝයා වඩම්මලා මේ ඔන්න නාගසේන මහරහතන් වහන්සේගෙන් ඒ විදිහට ඉල්ලීමක් කළා. ඉතින් ඒ විදිහට නාගසේන මහරහතන් වහන්සේ 19ක් සංඝයා සමග වැඩ ඉඳලා අනිත් සංඝයා ආපහු විහාරයට වැඩම කළා. ඒතර දානෙන් පස්සේ ওই සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ අප කතාබස් කළ යුත්තේ කුමන කරුණක්ද? දැන් කතාව කරන්න ඕන පටන් ගන්න දැනන්නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ කියනවා ස්වාමීනි අපි මොනවද අද කතා කරන්නේ කියලා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජාණනි කතා කරමු හැබැයි අර්ථවත් දෙයක්. අර්ථවත් දෙයක් කතා කරමු ප්‍රයෝජනවත් දෙයක් කතා කරමු. අර්ථවත් කතා බහක් ඇති වේවා. නිකන් හිස් කතා නැතුව අර්ථවත් දෙයක් කතා කරමු. ඊට පස්සේ ස්වාමීනි නාගසේනයන් වහන්සේ නුඹ වහන්සේලාගේ පැවිද්දේ ඇති අර්ථය කුමක්ද? එහෙමයි. අහන ඔබ වහන්සේලා මහාන වෙලා ඉන්නවනේ. ඒ මහාන වීමේ අර්ථය මොකද්ද? එහෙමයි. නාගසේන මහරහතන් පරමාර්ථය මොකද්ද? නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණනි මේ දුක නිරුද්ධ වෙයිද? යාලි අන්‍ය වූ දුකක් නූපදින්නේද? මහරජාණනි අපගේ පැවිද්ද තිබෙන්නේ ඔය අර්ථයටයි. එනම් අපගේ පරමාර්ථය නම් කෙලෙස් රහිතව පිරිනවම් පෑම. ඇත්තටම මේ පැවිද්දේ තියෙන අරමුණ. ස්වාමිනේ අර්ථයයි පරමාර්ථයයි වශයෙන් eh, කාරණා දෙකක් පැහැදිලි කරලා දෙන්න. ඔව් අර්ථය. ඒකේ ඒකේ මොකද්ද තියෙන්නේ කියන එක. පරමාර්ථය කියන්නේ ඒකේ eh, ඔව් අවසාන තියෙන අවසානෙට එයාගේ බලාපොරොත්තු වෙන දේ. එහෙමයි. පරමාර්ථය. ඒකේ තියෙන සුද්ධම දේ. ඒකේ අවසාන නිට්ටාව. සාරය. එතකොට තියෙන eh, දුක් ඡය කර ගැනීමයි අලුත් දුක් නූපදවීමයි. අර්ථය. අර්ථය මතයිදී. ඉතින් ඒ යුගයේ අවසන් වුණා. දැන් තව <laughs> දුක වැඩි වෙනවා. තව දුක රැස් වෙනවා. නේ? අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් උතුම් පුණ්‍ය ආනුමෝදනා වේවා. මේ කාරණා අපි මනවින් ලියා ගැනීම සිදු වෙනවා. ඉතින් මිලිඳු රාජ මිලිඳු රජතුමාගේ ප්‍රශ්නය මේ මොහොතේ ඔබේත් මගේත් ප්‍රශ්නය වෙන්න පුළුවන්. ස්වාමීනි ඇත්තටම මේ පැවිදීමේ අර්ථය විමසමින් ආදි වශයෙන් මේ මතු කරන ප්‍රශ්න අපිට මේ කුමනන්ද මේ විවරණයක් කුමනන්ද මේ ධර්මයේ ලිහා දීමක් සිදු කරන්න මේ රජතුමාගේ විමසීම ස්වාමීන් ධර්මයේ පැවිද්දේ තියෙන උත්තරීතර බවනේ. එහෙමයි ස්වාමීන්. පැවිද්දේ තියෙන උත්තරීතර බව. එහෙමයි. මේ මහානකම එච්චරම ශ්‍රේෂ්ඨයි. ඒ සාමාන්‍යයෙන් දැන් මේකේ තියෙනවා මේ එහෙමයි. කිම ස්වාමීනි නාගසේනයන් වහන්සේ සියල්ලෝම ওই අර්ථ සඳහා පැවිදි වෙද්ද? එහෙමයි. දැන් හැම ආන්දරණමක් මහාන වෙන්නේ ඕකටම කියන්නේ දුක් නිරුද්ධ කර ගැනීමයි ආය දුකක් උපද්දවන්නේ නැති වීමටයි සියලුම ස්වාමීන් වහන්සේලා මහාන වෙන්නේ. රජ්ජුර වහනවා. ඊට පස්සේ කියනවා නැත. එහෙම නැහැ. කිසි කෙනෙක් ඔය අර්ථය සඳහා පැවිදි සමහර අය ඉන්නවා සංසාරයෙන් නිදහස් වෙන්න ඕනමයි කියලා මාන වෙනවා. තව සමහර කෙනෙක් ඉන්නවා රජයට බියෙන් පැවිදි තව කෙනෙක් ඉන්නවා සොර සතුරු බියෙන් පැවිදි තව කෙනෙක් ඉන්නවා ණය ගෙවා ගන්න බැරිව පැවිදි තව කෙනෙක් ඉන්නවා ජීවිකාව පිණිස ජීවත් වෙන්න ක්‍රමයක් නැති තැන මාන වෙනවා. අපලවලට එහෙමයි ඊට පස්සේ තවත් කියනවා නමුත් යමෙක් මනාකොට පැවිදි වෙත්නා. ඔවුන් පැවිදි වෙන්නේ මේ අර්ථය සඳහා පමණයි. හරියටම මහාන වෙනවා නම් කෙනෙක් මහාන වෙන්නේ දුක නිරුද්ධ කිරීමටත් ආය දුක් නිපදවීම පිණිස. ඊට පස්සේ ඉදවල ඔයාට මහා මේ මහත්ය ගැටලුවක් මතක් මතුවෙන්නේ නැද්ද? උතර පොඩි හාමුදුරුවෝ මහාන වෙනවා. ඔය හාමුදුරුවෝ මොකක්ද දන්නේ නැහැ. ඒතර මොකද කරන්නේ? <laughs> රාජ්‍යරු අහනවා. රාජ්‍යරු අහනවා. ඔබ වහන්සේ මහණුනේ ඕකටද? එහෙමයි. ඔබ වහන්සේ හරියටම අර්ථයටද මහණුනේ. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ කියනවා මහරජාණෙනි මම කුඩා අවදියේ පැවිදි වූ කෙනෙක් නේ. මම පුංචි කාලේ මහණුනේ. මම දන්නේ නෑ මහානකම තියෙන්නේ ඔය අර්ථයට කියලා. මහානකම තියෙන්නේ ඒකාන්තයෙන් නිවන් දකින්නයි කියලා මම දන්නේ හැබැයි මට හිතුණා මේ ශ්‍රමණ ශ්‍රමණයන් වහන්සේලා මේ හරි ඥානවන්තයි මුන්නහන්සේලා මට හොඳට කියලා දෙයි. මාව හරියට පාරේ මාව අරගෙන යයි කියලා මට හිතුණා. ඊට පස්සේ මම මහාන වුණා. මහාන වුණාට පස්සේ උන්වහන්සේලා මාව හොඳට හික්මෙව්වා. ධර්මයේ කියලා දුන්නා. ධර්මයේ කියලා දෙනකොට හික්මනකොට මටම තේරුණා මේ මහානකම නම් තියෙන ඒකාන්තයෙන්ම නිවන් දැකීම පිණිසයි කිය. දුක් නිරුද්ධ කරන්නත් ආයේ දුක් නූපදවීම පිණිසත් කියලා තියෙන්නේ ඒ පිණිසයි මහානකම තියෙන්නේ කියලා මටම තේරුණා. ඉතින් ඒ නිසා අද කාලේ උනන් අර්ථයක් නැතුව පැවිදි වෙන්න පුළුවන්. අර්ථයක් නැතුව පැවිදි වෙන්න පුළුවන්. නමුත් හරියට ධර්ම විනය උගන්වුවොත් එහෙම හරියට ධර්ම විනය ඔහු කරා පැමිණුණොත් එහෙම ඒ භික්ෂුවම දන්නවා මේ මහානකම නම් තියෙන්නේ මේ එක එක දේවල් වලට නෙවෙයි දුක් නිරුද්ධ කිරීම පිණිසමයි කියලා. එහෙමයි. සාමාන්‍යයෙන් අද කාලේ එහෙම සුව කැමැත්තෙන් පැවිදි වෙන්න එනවා නම් ඉතාමත් දුර්ලභයි. එහෙමයි ස්වාමීනි. ඒන අය අතරිමුත් පරමාර්ථයේ තියෙන අය දුර්ලභයි. ඉතින් ගොඩාක් අය අද කාලේ පැවිදි කරගන්නවා. නමුත් ස්වාමීනි මේ අනුපල අනුපිළිවෙල ප්‍රතිපදාවේ ඉක්මන වුණොත් එන්නේම නාගසේනයන් වහන්සේට පරිද්දෙන් ඇල්ම වැඩි යනවා. ඕ දැන් එහෙමයි හරියට වැඩපිළිවෙලක් තිබුණොත් එයා කැමති උනත් නැතත් ඒ අදාළ පාරට යන උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න යම් කෙනෙක් අකමැත්තෙන් අකමැත්තෙන් එළ දිනෙකගේ තනබුරුලෙන් අදිනවා. එහෙමයි. කිරි එනවනේ. එහෙමයි. ඒ වගේම කෙනෙක් කැමැත්තෙන් කිරි බලාපොරොත්තුෙන් අඟෙන් අදිනවා. එහෙමයි. තේරුණාද? අඟෙන් ඇද්දා කියලා කිරියෙන් නැහැ. චුට එළගිරි කැමති කෙනා තනබුරුලෙම අදින්නවා. <laughs> එතකොට ඒක අකමැත්තෙන් ඇද්දත් කැමැත්තෙන් ඇද්දත් එනවා. ස්වාමීනි උපමාව ධර්මයේ සඳහන් උපමාව ධර්මයේ සඳහන් උපමාව එහෙමයි අනේ ස්වාමීනි ඔය වගේ උපමා අපිට නම් කෙසේ වැටහෙන්නද අවසරයි ස්වාමීන් ස්වාමීනි මේ තව කාරණාවක් අර නාගසේනයන් වහන්සේ පුංචි සන්දේ හිතේ තිබුණා කියන ප්‍රශ්නය මේ ස්වාමින් වහන්සේ දුටුවාම මුන්වහන්සේලා නම් උත්තම මේ කොට්ටාශයක් වේතුයයි හදවතේ පිහිටීම ස්වාමීනි දැන් කාලේ වුණත් මේ හරි හැටි දන්නේ නැති කෙනෙකුට එපරිද්දෙන් හරි හිතේ තිබුණොත් ඉන්නේ එහෙම ඒක ප්‍රයෝජන වෙන්නේ කොහොමද? ඔව් දැන් අද කාලේ වුණත් එහෙම තියෙනවා. එහෙමයි. සංවර ශ්‍රමණයන් වහන්සේලා ඒ වගේම ධර්මයේ කියන ශ්‍රමණයන් වහන්සේලා ඉතින් ඒ වගේම සංඝයා එහෙමයි. දැකලා අද කාලෙත් ඒ සංඝ රුවනට දැන් අපිට මුණ ගැහිලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේලා දැක්ක පමණින් පැවිදි වෙන්න ආසහිතලා පැවිදි වෙච්ච අය. එහෙමයි. ඉතින් එහෙම තියෙනවා. ඒතර මූලික පැවිද්දට ප්‍රවේශ කරවන්නේ වෙන අරමුණකින්. එහෙමයි. ඒ කියන්නේ මහාන කමට ආසාවෙන්, තව සමහර අය මේ මේ බණ කියන්න ආසාවෙන්. එහෙමයි. දැන් ඔය සමහර අය දැන් ওই මහාන වෙච්ච ගමම්ම කවි බණ කියනවා. එහෙනම් ඒකට ඒ කියන්නේ ඒ ඒ කෙනාගේ මොකක් හරි අහිංසක ප්‍රාර්ථනාවක්. ඒ කියන්නේ මම මහා ඒ කියන්නේ එයා ජීවිතේ ගොඩාක් කාලයක් කවි බණ අහලා අහලා යාටත් ආශාවක් හිතෙනවා මාත් මහාන වෙච්ච ගමන් කවි බණ කියන්න ඕන. එතකොට ඒ පැත්තටම වෙනවා. තව සමහර අය හිතනවා රට ජාති ආගමිනින් හදක් නගාගෙන යන්න ඕන. ඒ වෙනුවේ මහාන වෙනවා. මොකද මේක සිංහලයාගේ තියෙනවානේ සිංහලයා එක්කෝ කුඹුරු කොටනවා. සිංහල ලේ තියෙන මිනිසයා. එක්කෝ සිංහල මිනිසයා යුද්ධ කරනවා. එහෙම නැත්නම් සිංහලයා මහාන වෙනවා. ඕකනේ ඉස්සර <laughs> එහෙම නේද? ඊට පස්සේ ගෙවල් වල දරුවෝ හදද්දී මොකද කියනවා එක එක හරි ඔව් මහානක වෙන්න ඕන කියලා. පවුලෙන් එක එක හරි මේ බුද්ධ ශාසනයට, රටට, ජාතියට, ආගමට. ඊළඟට પરම්පරාවට. ඔය විදිහට සැලසුම් කළා තමයි ඉස්සර ගෙවල් වල දරුවෝ හැදුවේ. දැන් ඉතින් එහෙම එහෙම මහාන වෙනවා රට රට වෙනුවෙන් කෙනෙක් දෙන්න ඕන ඊළඟට ආගම වෙනුවෙන් කෙනෙක් දෙන්න ඕන ඒවා අද කාලේ නැහැ නේද ඉතින් ස්වාමීනි අවසරයි අද දවසේ අපේ වේලාව නිමා වෙනවා හෙට දවසෙත් අපි සූදානම් ඔබ වහන්සේ වන්දනා කරගෙන මේ ප්‍රශ්නේ මේ පිළිසඳර ඉස්සරහට දැනගන්න ස්වාමීනි අපිට කවර කාරණා හෙට දවසේ දැනගන්න පුළුවන් වේද? ඔව් දැන් අද අපි මේ පැවිදි ප්‍රශ්නේ කියන එක ඇහුවේ මේ දානෙට වැදලා දානේ වරඳලා ඉවරනාට පස්සේ ඉස්සෙල්ලාම අහපු ප්‍රශ්නේ ඔබ වහන්සේ පැවිදි වුණේ මොන අරමුණකටද කියලා පැවිද්ද තියෙන්නේ කොමන අරමුණක් උදෙසාද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තියෙනවා ඒකාන්තයෙන් යම් කිසි කෙනෙක් අතීතේ හෝ අනාගතේ හෝ වර්තමානයේ හෝ පැවිදි වෙනවා නම් අනිවාර්යෙන් පැවිදි වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසමයි කියලා බුද්ධ වචනේ තියෙනවා. මේ බුද්ධ වචනේ තමයි නාගසේන මහරහතන් වහන්සේ මෙතන ඉස්මතු කරන්නේ. එහෙමයි. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා ඔක්කොම සංඝයා ඒ විදිහටද මහාන වෙන්නේ. එහෙම නැහැ කිව්වා. ඒකේ කර්මවල වලින් මහාන වෙනවා. නමුත් හරියට ධර්ම විනය ඉගෙන ගත්තොත් හරියනවා. ඒතර කියන ඔබ වහන්සේ මහාන උනේ කොහමද? ඊට පස්සේ කිව්වා මම මහාන වෙනකොට පුංචි මම ওই මොනවත් දන්නේ නැහැ. නමුත් මට අදහසක් හිතේ තිබ්බා මේ සංඥා නම් මොනවා හරි දන්නව ඇති කියලා. උන්වහන්සේලා මට ධර්මයේ කියලා දුන්නා මාව ධර්මයේ හික්මෙව්වා. එතකොට මට තේරුණා ඒකාන්තයෙන් නිවන් දකින්නයි මේ ධර්මයේ තියෙන්නේ. මේ මහානකම තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට කියනකොට රජතුමා ගොඩාක් සන්තෝෂයටපත් වුණා. එතකොට ওই විදිහට තමයි පැවිද්ද ගැන ප්‍රශ්නේ මූලික ප්‍රශ්නේ යතනින් අවසන් වෙනවා. ඊළඟට තියෙන රජතුමා අහන ඊළඟ ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා මෙතනින් පස්සේ තමයි රජතුමාගේ හිත ඇතුලේ දෝලණය වෙන කැලැත් වෙන ප්‍රශ්න ටික අහන්නේ. ඉතින් හරි ගැඹීරයි. සාමාන්‍ය මිනිස්සු අහන්නේ නැති ප්‍රශ්න. ඉතින් ඒ නිසා අපිට ඉදිරියට අවස්ථාව ලැබෙනවා. ඔබට පිනක් තිබුණොත් අවස්ථාව ලැබේවි මේ ඉතුරු දහම් කරුණු ටික අහන්න. අනේ ස්වාමීනි අවසරයි අපි තාම ගෞරවයෙන් ඔබ වහන්සේ වන්දනා කරගන්නවා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර